මේ නිකාශයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරක වැඩ පිළිලක් ධර්ම සාකච්ඡාව කාර්යම් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පටන් ගනිමු ලිඛිත ප්‍රශ්න වලින්. අවසරයි ප්‍රශ්න. ඊයේ ධර්මදේශනා සම්බන්ධයෙන් කරුණු කීපයක් දැනෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ. පාලියන ත්‍රිවේදී ත්‍රිවේදී බුදුන් වහන්සේ දේශනා කළ දිත්තේ දික්කමත් කරා. දිත්තේ සිතමත් කරා. යනාදී ලෙස දේශනා කරන ධර්මය අඛණ්ඩ සති වැඩිමදී ක්‍රියාවට පිළිලකට දැක්වෙන්නේ නැහැ. සුත්‍රයේ දෙපාර්තමේන්තුව ඇහෙන්නේ නැහැ පිට ඇහෙන්නේ නැහැ ඔය කතා කරන එක ඇහෙන්නේ නැහැ. ඒකෙන්ම සිතයි වැඩි කරන්නේ කියනවා ඒ වේදනාව මේවල් සම්බන්ධයෙන් පිළිකාර සම්පූර්ණයි කියන එකයි අපි අනුසතිය නම් කියන්නේ. අනිත් යෝජනේ අපිට ඒක කිසිම නැතුව ඒක අනිත් මාගේ තමයි ඒක ඇතුළේ වෙනසක් තියෙනවා මොකක්වත් කියන එක නම් ඇහෙන්නේ නැහැ කාටවත්. නමුත් මට මේව හිතෙනවා එක උත්තරය උකට තියෙන්නේ මාළුකේ පුත්‍ර සූත්‍රයේ ඉවර වෙන්නේ බුදුජානන්සේ දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් මේ තමයි ඒකේ යාන්ත්‍රණය. රූපං දිස්සා සති මුත්තා වේනිමිත්තං කරෝති සතිය නැතුව නසෝ රජ්‍යතු රූපේතු රූපං දිස්සා පටිසතෝ පස්සතෝ චාපි රූපං සේවතෝ චාපි වේදනං රූපේ වැළුවත් වේදනාව වින්දත් ඒ දැකීම තුළින් නතර කරගන්න. ඒ නිසා ඒකම ඊට පස්සේ සර්වචනාංශේ මේ බාහ්‍ය තාරුචිලයට වගේම මේ මාළක පුත්‍ර සූත්‍රයේදී ditte dittamattam bhavisati sute sutamaattam bhavisati mute mutamaattam bhavisati විඤ්ඤාතේ විඤ්ඤාතම සම්බස්සති තස්මාතිය මානුක පුත්තේ එහෙමත් සික්කිතබ්බං ditte dittamattam bhavisati ඔකෝතනිය ඔබ නතර කරපුවා ගැන කරතර වෙන එක නතර කරපුවා වැඩි යනවා හැබැයි වැලීම තාම යනවා වේදනාව තාම යනවා නෝ ඔබ කෙලෙසෙන්නේ නැහැ වේදනාව වෙලා මේකේ තියෙනවා පස්සතෝ චාපි රූපං වේදතෝ තාපි වේදනා කීයති නෝ පචියති වේදනා සිද්ධ වෙනවා කවුද කරන්නේ එයා දැකීමත් නතර කරලා ඒ දැකීමේ වේගය නිසා තාම රූපේ හිතේ හරි ඇයි හරි තියෙනවා වෙන්න පුළුවන් වේදනාව විඳිනවා ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මය නෙවෙයි ඒක නිසා මේ කටයුතු ගියාට ඒක සමාදම් වෙන කෙනෙක් නැහැ. ඒකෙන් දුක් ගන්න කෙනෙක් නැහැ. ඒ දුක් ගන්න නැති කතිය තමයි පළවෙනි වචනේම කියන්නේ නසෝ රජ්ජසු රූපේසු. එයා රූපයන් ප්‍රංජනය කරන මානසිකත්වෙන් නෙවෙයි රූපේ දිහා බලන්නේ. ඊට පස්සේ මට කියන බැරි වෙච්ච දේ තමයි එහෙම රූපේ දිහා බලනකොට රූපේ පොඳ වෙනවා. රූපේ එන්නේ එන්නේ ඒකේ තියෙන මන මනනන්දනීය ගතිය නැති වෙනවා. ඒක නිසා රූපයක මනනන්දන ගතිය වැඩි වෙන්නේ අපි බලනකොට තියෙන කෑදරකම මතයි. රූපේ මත නෙවෙයි. ඒ රූපේ මත රංජනය කරන්නේ නැති විදිහට බලනකොට වෙන දෙයකට බුදුහාම කියන්නේ විරංජනය වෙනවයි කියලා. විරජ්‍යති විමුච්ඡති ඊට පස්සේ ඒකෙන් මිදෙනවා. ඒක නිසා යම් කිසි දෙයක් සිත් කරනසුළු වෙන්න අපි හිතන්නේ බාහිර රූපේ ආකර්ෂණීය බව. සර්වඥාන්ස කියන්නේ ඔබ හිතේ කෑදරකම. ඒ නිසා කියලා තියෙනවා යාන චිත්‍රානි භවಂತಿ ලෝකේ සංකප්පරාගෝ පුරුෂස්ස කාම. ලෝකේ මොනතරම් විචිත්‍ර වුණත් තමන්ගේ සංකල්පයට ඇති කැමැත්ත තමයි මනුෂ්‍යය රාගය වෙන්නේ. ඒ රූපේ පිළිබඳ පිළිබඳ සිට ඇතුව බැලුවොත් යකා වුණත් වෙන්නේ ලස්සන තමයි. ඒකයි වැන්දට පස්සේ දික්කසාද වෙන්න හිතේ. ඒක නැත්නම් කණ්ණාඩි පරීක්ෂා කරාට පස්සේ දික්කසාරණට දාන්නේ. දකින් ඉස්සර නම් අම්මෝ මණිකට ආරද ඕනේ මණිකට මාරද ඕනේ ඕනේ දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියලා බලනකොට ඉස්සර බලන්නේ කොහොම ප්‍රියමනාප ඇහෙන්නේ. පස්සට බලනකොට ඒකම තමයි ඒ මණිකෙම තමයි. ඕක කියනවා මේ කොල් ගාලා තෙල් දිරලා කන්න දුන්න බං මේ මිනිහට මෙන්න ගොලේ මං එපාලු දැන් කියලා ඉතින් ප්‍රශ්න. ඉතින් යෝගාවචරයට ඒක ඇහිමේදී දැකීමේදී ඕනම දෙයක විග්‍රහ වෙන්න පුළුවන් බැලුවට කමක් නැහැ. පිළිපද සිත ඇතුළ බැලුවොත් මොන දේ වුණත් ලස්සට පේනවා. යා ඒක පිළිපදව බයලජ්ජා පෙරට කරගෙන අරසකාරී විදිහට බැලුවාම ඒක පේන්නේ මර උගුලක් විදියට. ඒ වෙන්නේ මාරේ අටවකු දෙයක් විදියට. ඒකට යාට සාමාන්‍ය වෙලාවටත් වැඩි දීපනේ වෙලා යනවා බයලජ්ජා දෙක. මේක මර උගුලක් පාරම දාටවල තියෙන මර උගුලක්. මේ ඉතතරියක ලස්සන කෑල්ලක් කියනවා මේ කවුද රට්ටපාල ස්වාමීන් වහන්සේ. රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනයි මර උගල අටවල තිබුණාට ඕකේ රසමස උලක් තියෙනවා. ඒක කාපන් හැම ගස්ස ගන්න තුන. ඉතියා බලපන් ඒක රස විඳපන් හැම ගස්ස ගන්නවා. මොවෙද්දා මුවේ කල්ලන්න අටවල තියලා ඒකේ රසමස උලක් ගැට ගහලා තියෙනවා. දක්ෂකුවෙක් කරගෙන ඇවිල්ලා ගිහිල්ලා රසමස උල කාලා හැම ගස්ස ගන්න නැතුව යනකොට මෝවැද්ද ඇඬුව කඳුලෙන් බලා ඉන්නවා. ඒක නිසා ගුරු පඬිස්සාමණේස කියනවා මොකද්ද භික්ෂුකට කරන්න බැරි දේ? ඕන දෙයක් කරදයි. ඕගොල්ලෝ තමයි කියන්නේ භික්ෂුව අරගෙන ඔකල යුතු මේක නොකළ යුතු. භික්ෂුව ළඟ තියෙනවා නම් ඒක පිළිබඳ හැඟීම මොන මනනන්දනීය දෙයක් බැලුවත් එයා දන්නවා මේ හැම කාපම් මසවල කාපන් හැම ගස්ස ගන්න එපා. ඒ අම්මනයා පුතන්ජනේ ගිය ගමන් හැම හොඳ ගස්සගෙන අරක කන්නත් නැහැ. රසමසල කන්නත් බෑ ඒකද ටෙන්ෂන්. මොකද දැයිට තරි ගන්න. ඒස ඕනේ මේ මනනන්දනීය රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් ඒක පිළිබඳව තමයි ආරස්සාකාරී වෙන්නේ. ඒ කියන්නේ මේ ඉස්සරහට ගිය හිතකින් නෙමෙයි බලන්නේ ඒක දිහා පස්සට ගත්ත හිතකින්. මේ මේ අද්දර මං ගමන් කරන්නේ මං දන්නවා මේකට වැටුනොත් එහා පැත්ත තනි කර අගාධයක් තියෙන්නේ කියලා මම මෙතන යන්නේ කොහමද? මේක බලන්නේ කොහමද? අරසා විශ්සර කරලානේ. මම හතර නඩේ බිමදි ගෑරලා අල්ල ඔළුව විතරක් දාලා බලනවා. එතකොට අගාධ බලවට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඇඟ කිලි පොළන්නේ නැහැ. ඒ ඒ ලෑස්තිය තමයි යොන්සුමංස් කාර්යය කියන්නේ. තමන්ගේ ලෑස්තිය තියෙනවා නම් අපායට ගියත් ප්‍රශ්නයක් නෑ, දිවිලෝකෙට ගියත් ප්‍රශ්නයක් නෑ. එයා දන්නවා මේවා අටවල රට අටවල ලද උගුල්, මර උගුල්. මේක රසමස උලකුත් තියෙනවා. මට ඕනේ නම් රසමස උලක ගන්නත් පුළුවන්. කෙමනාට රස ගන්න නැතුව, උගුල ගස ගන්න නැතුව. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලාට කිසියම් බය වෙන්න දෙයක් නෑ. කවුරු මොන දහංගට දාලා තිබ්බත් බය නැතුව ඒක යනවා. මොකද ඒක රස ලබා ගන්න අදහසින් නෙවෙයි යන්නේ. ඒක පිළිබඳව ආරසිත මනසක් තියෙනවා. ඒ මනස අපිටයි එකක් නෙවෙයි ඒක පුහුණුවෙන් එන එකක්. පූර්ණ සත්‍යයෙන් එන එකක්. ඉතින් ඒක නිසා අතේ තුවාල නැති මිනිහා බය නැතුව සබාධෙන්ට අත දානවා. මේ වසන වලට බය මිනිහා තුවාල තියෙන මිනිහා නිකටත් තියාගන්නවා. අනේ මේ වගේ අමනකම. ඇයි මොකටද මේ වසබාධෙන්ට අත දාන්නේ? ඉතින් වසබාධෙන්ට අත දාන්නේ දන්නවා. ඒකේ විස ඇද ගන්න තුවාල තියෙන්නේ නැහැ. ඒ නිසා පිටේ වනේ නැති මීමා බයනසෝ පඳුරස රින්ගනවා. පිටේ වනේ තියෙන මීමා පඳුර දකින්නකොට බයයි. ඉතින් මේ දෙක ඇත්තටම අවබෝධ කරගන්න බෑ. ඒක කරගෙන යනකොට තියෙනවා මේ සත්‍ය ධර්ම කනකොට අපි හිතා ගන්න බැරි පුදුමාකාර ආරක්ෂක යන්ත්‍ර ප්‍රකපතිශීලී ගති නව නිර්මාණ බැරිමේ ශක්තිය පුලුල් බව මොනම තාලකින්වත් හිතන්න බෑ මයි ළඟ මේ වගේ දේවල් තියනවාද කියලා සතිය වඩන කෙනාට. හැබැයි වෙන්නේ ඒක ටිකක් ඉස්සරහට යනකොට ඒ ගති වැඩෙනවා මම යන්නේ නැති වෙනවා. එතකොට එයා සාහසික දායාදයක් විතරයි. මට කියලා රකින්න මට කියලා අඩබර වෙන්න දෙයක් නැහැ. සතිය කරගෙන කරගෙන යනකොට මැදදී ওই සතිය විපුල සතිය කරන මමත් ඉන්නවා තාම. ගුණත් වැඩෙනවා. එතකොට හරි සිලිලාදයක් තියෙනවා. හරි ත්‍රිල් එකක් තියෙනවා. නමුත් මේ ගැම්ම ඉස්සරහට යන්න යනකොට මම කියන ඒ සෙක්ෂන් එක අඩු වෙනවා ගුණ කදම්බේ වැඩෙනවා එතකොට ඒක සුද්ධ වශයෙන්ම ශාසනයට ලාභයක් ඒ නිසා මාළුක පුත්‍ර සූත්‍රයේ ඔය දිත්තේ දිට්ඨ මත්තන් කියන එක තියෙනවා ඒකට පාර තමයි හදලා තියෙන්නේ අර ගාතන එකේ එතන පටලවිලක් නැහැ කෙලස් නැගී සිල්වන්තේ වනාලේදී පමණයි දෙස් කියනවා කියලා ඒවා ඒ සිල්වන්තේ කෙසේ ඒ අර්ථ දැනන්නේ කෙසේ උත්තරකට මලක් අදිනවා. අදිනවා කියන්නේ පයේ තියෙන සිත ඇසෙන එක. ඒ මන්ත්‍රයේ අපිට ඇලීමක් හෝ ගැටීමක් ඇතිවෙන්නේ නැහැ. ඒක සිදුවන්නේ ඇසට කියන නැවත ප්‍රයත්නන්නේ. මේ විදිහට ධර්ම සමාරෝපණය ප්‍රදේශයක් පිළිබඳව නෙමෙයි. මේ විදිහේ ඇතුළත මෙලට ඉස්සරහට හදා දෙන්නේ එසේ. අපි කයකටදී යන බලලා ගන්නවා. ඒ ලස්සන. ඒ ළඟදීදී පොළගා ගන්න කරන වැයත් වම්ම දෙවරණ ගලවෙන ඉලසන. මොනවද කියලා අනේ මේ ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා පළවෙනි එක තමයි භාවනා කියන එක නිර්වචනය කරලා නැහැ. මේකෙදි කියනවා කෙලස් කැපෙන්නේ භාවනාවේදී පමණයි කියලා. මෙයා නිර්වචනය කරන්න ඕනේ භාවනා කරන්නේ මොකද්ද කියලා. එහෙම නැත්තම් හිතන්න වෙනවා මේ භාවනා කරනවා කියන්නේ මේ මතක් පිටතක් තියන අතික වහන ධර්මණ්ඩී ගොතන ඉන්න එකක් කියලා. ඉතින් මේ මුළු වැඩසටහනම උගන්වන්නේ ඒක නෙවෙයි භාවනාව කියන්නේ සතිය. කෙලස් කැපෙන්නේ නම් සතියේ ඉන්නකොට විතරම ඥානතෝ වික්කවේ පස්සතෝ ආසවණ khයන් මදාමි න අජානතෝන අපසත. ඒක සුත්තරිය කියවිලා බුදුජානන්සේ සබ්බාසව සූත්‍රයේ දැකීමෙන් දැනීමෙන් තමයි ඒ දැකීමෙන් දැනීම තමයි භාවනා කියන්නේ. තමයි කලේ මේ සතිය කියන්නේ. අප්‍රමාදිකම් කියලා කියන්නේ. ඒ කෙලස් කැපෙන්නේ භාවනාවේදීමයි. හැබැයි මේ ලියලා තියෙන්නේ මම දැන් මම මේ හිතාගෙන මේ චෝදනා කරන්නේ භාවනා කියන්නේ එක ඉරියව්වක්, එක ස්ථානයක්, එක වෙලාවක් නේ. භාවනා කරන මුළු ජීවිතේම සත්‍ය අඛණ්ඩ වුණාට පස්සේ. ඒ වගේම කෙලස් කැපෙන්නේ කොහොමද කියලා මගෙන් අහනවා ලස්සන දර්ශනක් දීලා තියෙන්නේ. සක්මන් කරගෙන ඉන්න රූපයක් දකින්න රූපෙට බංගනේ වෙන්නේ නැතුව ආපහු හිත කය හිත ආය සතියට එනවනම් කෙලස් කැපෙන්නේ නැහැ. ඒ කෙලස් කැපෙන්නේ ඉඳ සම්පූර්ණ අන්තරටම ගිය බවක් තේරෙනවා. සමහරවිට ආපහු හිත ගන්න බැරුව කෙලස් වලටම යනවත් තේරෙනවා. එතකොට එයා දන්නවා මම ඉන්නේ මෙන්න මේ වගේ තැනක සත්‍ය අරසාව පමණයි මට තියෙන්නේ. හත්‍යලසා කියනවා මේකේ විච්ච ට්‍රැක් එක මාරු වෙච්ච බව දැනගෙන තමන් ආරක්ෂක ගෝචර භූමියට එනවා. හැබැයි එන්නවා කියන එක ඉබේ වෙන එකක් නෙවෙයි ඒක. ප්‍රතිපදාවෙන් වෙන එක. ඒක තමයි නිදර්ශනයක් වශයෙන් කියන්නේ. ඒකම තමයි කඩේට ගිහලා බඩුවක් දැකලා අරගෙන ඒක මගේ කියන්නේ කල්ලපු විතර නෑ ඕම් කික නට නටන්න කියොත් කෙලස් තමයි. ඒක ප්‍රෝජනේ සලකලා ගත් එකක් නෑ. ඒ ප්‍රෝජනේ ඉවරලා ඒ වඩුව ඉවරයි, ඒ වැඩේ ඉවරයි. ඊට පස්සේ තමයි සාමාන්‍ය ස්වරූපෙට එන්න පුළුවන් නම් අර බඩුවට වාල් වෙන්නේ නැතුව. ඒක ආඩම්බරයට ගන්න නැතුව ප්‍රෝජනේ සලකලා කෙලස් නොවෙන්න පුළුවන්. ඉතින් මේකේ අර ලීනියර් සිස්ටම් එක නැත්නම් රේඛීය ක්‍රමයට අවබෝධ කරගන්න හදන්නේ. මේක ප්‍රතිඋත්පන්න ක්‍රමයට ගත්තොත් මේව කියොත් කෙලෙසෙන්න පුළුවන් මේව කියොත් කෙලෙස නොවෙන්න පුළුවන් මේ දෙක අතර තියෙන සතිය ඒක මගේ වගකීම ඒ නිසා සතිය නැත්තම් මම කාගේ දෝනියයි පත්‍යක් කරනවා කෙලස් ටිකේ යනවා ඒක තමයි මේ දෙක අඳුනේ දැන් සතිය නිසා මට ඕනේ නම් අනතුරු දන්නවනම් ඒ පැත්තට යන්න තියෙන එක වලක් කරලා අපව සතියට ගන්න පුළුවන් ඒක නිසා මේක ප්‍රශ්න ඇතුළේම උත්තර තියෙනවා විග්‍රහ කරගන්න එක විතරයි අවශ්‍ය වෙන්නේ ස්වාමීන් වහන්සේ මට භාවනායේ වැඩිම බාධා සම්බන්ධයෙන් උද්දේශ කුච්ච වේවනේ. ඒ පිළිබඳ අෂ්ටාංගාරක දේශනක දැනගන්න මේ මෙතන මාර්ගිකෝ කෙලෙස බැලීතු ආකාරයෙන් වැටහුණා නේද? කෙරෙන දේශේ ගැන සංවිධානයේ විතර මනසේ කරන්නේ. අර ගැනීමක් තමයි සිදුවේ. මේ කෙලෙස් පිළිබඳ මාර්ගයේ අවුල් කරගෙන ඉන්න අවශ්‍යතාවය දැන් ඉන්නේ මාර්ගය කියලා හිතා ගන්න. දැන් තමයි උද්දච්ච කුච්ච ඉන්න බව දන්නවා. ඒක ප්‍රධාන හතර බව දන්නවා. හැම වෙලාවෙම භවනා කරනකොට මම මේ ඊයේ ඇති කරගත්ත මේ නිරීක්ෂණය සත්‍යද? එහෙමනම් නැවතත් බාධා වුණේ උද්දච්ච කුච්ච වෙන කනගාටුවක් නෙමෙයි සතුටක් ඇති වෙයි. මම ඊයේ දැකපදී ඇත්තයි. ඒසර උද්දච්ච කුච්චේ තවදුරටත් පිළිකාවක් නෙමෙයි ලෙඩක් නෙමෙයි. Tamange නිරීක්ෂණය නැවත නැවතත් අහුරු කරන එකක්. ඒකට උද්දච්ච කුක්කුච්චේදියා අරියාදුවෙන් බලන්නේ ඒක බලන්නේ මම ඊයේ ගත්ත తాවකාලිකව ගත්ත නිගමනය නැත්නම් නිශ්චය සහතික කරන එකක් විදිහට බලන්න ගත්තාම උද්දච්ච කුක්කුච්චේදියා රොස්පරොස් නැහැ. උද්දච්ච කුච්චේවත් කාමච්ඡන්දේ වගේම ව්‍යාපාදේ වගේ නීවරණයක් මම යකොටු කරලා තියෙන්නේ. දකින්න දකින්න මම ඊයේ දක්ක නිදර්ශනය ගත්ත නිරීක්ෂණය තහවුරු කරනවා. ඒක තහවුරු කරන තුරු ඉස්සරහට යන්නත් හොඳ නැහැ. ඒකට සාක්ෂිය දැන් ලැබෙන්නේ. ලැබෙන්න ලැබෙන්න තමන්ට උද්දච්ච කුච්චේ දිහාවට තිබුණු ආකල්පයේ වෙනස යෝගාවචර තේරෙන්නේ නැහැ. හැබැයි ඒක ලාභයටයි සිද්ධ වෙන්නේ. තමන්ට වාසියටයි සිද්ධ වෙන්නේ. ඒක කියන්න දෙන්නේ උද්දච්ච කුච්චේ දිහාවට අරියාදු ගල්මෙන් නෙවෙයි දැන් බලන්නේ. ඒක බලන්නේ පරිශ්‍රණය කරන මට්ටමේ. පිච්චිදී ඇත්තද ඒක උද්දච්ච කුච්චේ වෙන්න පුළුවන්, විචිකිච්ඡා වෙන්න පුළුවන්, නිදිමත වෙන්න පුළුවන්, කාගය, ද්වේෂ කොයි එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේ දිහා නැවත නැවතත් කර්මානුරූපව පුරුද්දට එන්න බලන්න මේකදී අර කලින් තිබිච්ච මූණට පැංගිරි විසික මිරිකන්නා වගේ නදකින්න පතන් කියනවා වගේ අරියාද බැලම කරන්න. නීවරණ වල දෙන දින ප්‍රධානම පොහොර තමයි විරෝධී ප්‍රකාශ කරන්නේ. ප්‍රකාශ කරනවා ඒක ආහාරයක්. මම යම් තැනකදී මෙයා අවබෝධ කරගන්න ඕනේ මෙයා තේරුම් ගන්න ඕනේ ඒක නැත්නම් සාමාන්‍ය ලෝකයේ තියෙන දේශපාලනඥයෝ පාවිච්චි කරන ක්‍රමේ නම් එකෙක් මරන්න ඕන නම් උත් එකේ ආරෙන්න. ඔකල කරලා නැද්ද මන් දන්නේ නැහැ. කරලා පුරුද්ද නැද්ද? කාටරේ අනින්න ඕන නම් ඌව හක් කරන්න. කවුරු වට්ටන්න ඕන උට යාළුවෙන්න ඕන නැති වෙන ක්‍රමයක් නැහැ. ඒක මායාවේ එකම ක්‍රමය. අපිත් ඒකමයි කරන්නේ. නීවරණ ආවම කිස් කරලා හග් කරලා අයියෝ උඹ කාලෙකින් ආවේ කියලා එමෙහිට පියවසන. පියවසන එක කෙරෙනවා. හග් කරනකොට පරිස්සම් වෙන්න. හග් කරන එක එක්කත් අපිට ආදරයට හක් කරන්නේ ඌට උණුසුම නිසා හක් කරන්නේ ඒ කරන හැම වෙලාවෙම අපිට කෙලෙස් වෙන නිසා තේ දුරින් ආශ්‍රය කරන එක තමයි බුදුරජාණන්සේ උදේකලාව කියන්නේ. ඔය කෙලෙස් අයින් කරන්න ඕන නම් කෙලෙස් වලට දොර ඇරලා එන්න දෙන්න. හැබැයි මේ අනාරක්ෂිත වෙලාවක නෙවෙයි. තමන්ට වන්ට වීර්යය තියෙන වෙලාවේ, කොන්ෆිඩන්ස් තියෙන වෙලාවේ ඇවිල්ලා ඒක මේ පැත්ත මේ පැත්ත හැසිරෙන හැටි බලන්න. ඒ කියන්නේ අපි දන්න දෙයක් තමයි හොරා විදුලි ආලෝකයට කැමති නැහැ. ඌ කරන්නේ ආලෝකය නැති කරන එක. ඒ නිසා අපි කරන්නේ තියෙන හොරෙක් කෙනෙකුට ඒ කැමරාවක් පෙන්වන්න නැත්නම් ආලෝකයක් පෙන්වන්න. හොරා ඉන්න බෑ. හොරා කැමති නැහැ ඩිටෙක්ට් කරනවා කියන්නේ. මේ අපි එන වෙලාව දෙකෙනෙක් වගේ මාසගේ සෙල්ෆෝන් එක නැති වෙලා බාල ෆෝන් එකක් ඊට පස්සේ රින් කරනකොට රින් වෙනවා කතා කරලා කිව්වලු අහවල් දවසට මට මේක ගෙනත් දුන්නට මම පොලිසියට යනවා එතකොට කතා කරලා කිව්වලු මට මේක රුපියල් 2000ක් ඕන ඉතින් මෙයා ගියාට පස්සේ මම රුපියල් 1000ක් දීලා කිව්වලු මට ෆෝන් එක දුන්නොත් මම ඉතුරු 10 දෙනවා අර ෆෝන් එක තිබුණා කැමරාවක් ගත්තා ෆෝන් එකේ තිබුණා ඕන් කරනකොටම අර ගියක් යනවා හොරා. ඒ තුරු දා මගේ ඇති. කැමරාවක දාගෙනකොට හොරා. මොකද ඒ හොරකම් කරන ලාට තිබුණේ අතු මුළු වැඩගෙන හිටියේ. ඌ අරගත්තම ගොඩක් අරගත්තම කැමරාවක ඕන් කරලා මම අල්ලනකොට යයි යයි යයි යයි කියලා ඉඳලා. පොලිසිය උනේ නැහැ නඩුත් නැහැ මොකොත් නැහැ හොරාට බෑ එක්ස්පෝස් වෙන්න. නීවරණ එකකටවත් බෑ එක්ස්පෝස් වෙන්න. අපි මෙතෙක් කල් කෙරුවේ නීවරණ හැංගීමේ ජඩ වැඩේ නිසා නීවරණ වලට පෝර වැටෙනවා. බුදුජානක අපිට කියන සීලක පිටපත සමාධියකට ඵලයන් ඊට පස්සේ නිවනට එන්න කියනවා. ඔය එක්කෙනෙකුටවත් කොන්දපණ නැහැ. ඍජු ඉදිරියපත් වෙන කාටවත් කොන්දපණ නැහැ. කොන්දපණ තියෙන කට්ටියට පරිඋත්තාන කෙලස් කියන්නේත් නැහැ. ඒ නිසා අපි ඒකට සකස් කර ගන්න ඕනේ පදනම සකස් කරලා කියන මයිනකට වැඩියෙන් මේක කරන තමයි ඉන්නේ. දචුකෝ කොච්චේ ඉන්නේ. වල කියන තින් දෙක කියන්නේ ඉදිරියපත් කරන දේ ඉදිරියපත් කරනවා මම ලෑස්ති. මොනක්වත් නැහැ ඉදිරියපත් කරන්න ඕන කරන අපේ කුතුහලයයි අපේ තියෙන බය සරුගතියයි තියෙන්න තියෙන යා මුරුමුරු ගාලා කියව කරනවා. එන්න අර ප්‍රකාශ කරන්න බෑ. ඒකයි බුදුසසුන කියන්නේ මේකට එන්න තරමට ඔබ දුස්සීල විඳලා බෑ. ඔබ සමාධිය පිළිබඳ පරිසරය සකස් කරන්න නැතුව බෑ. ඒ පරිසරය සකස් කරලා දොර අරපන්. දකින්නකොටම කියන්නේ එළිය වැටෙනකොටම ඩිටෙක්ට් වෙනකොටම එකකටවත් තියෙනවා. දැන් මේ ඩිටෙක්ට් වෙන පටන් ගන්න තියෙනවා. ඒකට මම සන්තෝෂයෙන් ගන්නවා. දැන් දිගටම එන්නේ ඔයා. ඉන්න හැම වෙලාවෙම කියන්නේ මම හිතේ හිත හිතේ ඔයාම එනවා ඒක දන්නේ හරි ආවනේ එන්න. දෙක තුන එනකොට තේරෙන පටන් ගන්නවා එන්න එන්න යාගේ පුදුම විදියට අනු කැඩෙනවා බල බින්දෙනවා. ඒත් එනවා හැබැයි. එතකොට තමයි ඒකට සාපේක්ෂව අධිෂ්ඨාන ශක්තිය වැඩි. චිත්ත ශක්තිය වැඩි. කෙලස් නැති කිරීමක් කරන්න බෑ. දැරීමේ ශක්තිය වැඩි කරගන්න එක විතර අපර කරන්න. ඒකෝ කෙලස් වලට මේ උණුසුමට ලං වෙන්න බැරුව ඇට්ටි හැලෙන්න පටන් ගන්නවා. කිට් වෙනකොට වැරෙනවා. ඒක ලොකු සතුටක් තියෙනවා. කෙලෙස් නැති නිසා නෙවෙයි මන් දිනලා තියෙන්නේ. මලක තියෙන ඍජු දර්ශනය නිසා කෙලෙස් වලට එනකොට පහර දෙන්න බෑ. මේ මගේ ඍජු දර්ශනය නැතුව සමාධිය නැති වුණානේ ඕන වෙලාවක මෙයා එන්න පුළුවන්. ආ මේ විදියට ලේ පිට අස්පනා පිට දිනුවොත් ඒක තමන්ගෙම ක්‍රමසාවිතේ ලැබෙන දෙයක්. ඒකේ පහක්ම නිවර්ණ පහම කාටවත් යට කරන්න වෙන්නේ නැහැ. එකයි තමයි වෙන්නේ. ඒකේ ගුණේ මොකද්ද? උද්දච්ච කුක්කුච්ච නීවරණ එනකොට එයා එන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද විචිකිච්ඡා යට කරගෙනමයි. උද්දච්ච කුක්කුච්චේ වන්තුවීම කියන්නේ එයා විහිම්ම අර හතර යට කරලා තියෙනවා. යොමු ගන්න දැන් කරදර වෙන්න ඕනේ මේ නීගාගේ කොණ්ඩ කඩලා දාපුවාම අරවත් ඉවරයි. උන්ට මතක තියාගන්න එයා එන්න ඉස්සෙල්ලා ඉතුරු පස්සේ නා අතර සටනක් කරලා එයා ජයගත්තට පස්සේ තමයි යාමයි ළඟට එන්නේ. එතකොට අපි යන්නේ න්යා හතර දිනක් යට කරලා ඉවරයි. දැන් හරියට කියන්නේ මාෂි නම කරපු වැඩේ හොඳ නැත්නම් හතර දිනත් එක මට ෆයිට් කරන්න බෑ වරෙන්කොත් ඒක අපොන්න කියලා අරගෙන පියපතන එකයි තියෙන්නේ. උත්තරයි. මේ හරි සෙල්ලක්කාර වැඩක් තියෙන්නේ මේ ඉංග්‍රීසි මිනිහා වශ මිනිහා පස්සේ ගෑනට 20ෙන් අයින්නවා කියලා දෙමළ හරිය බයයි. සිංහල වෙන වශ මිනිහා පස්සේ ගෑනට 20ෙන් අයින්. අපිට කරන්නේ වරෙන්ග උඩ උත්තර හංගයට දැන්නේ වරෙන්ග. එතකොට කලක ධ්‍යාන මො වෙනත අකල් කාමචන්ද ව්‍යාපාද උද්දච්ච නැතින මිත්‍ය විචිකිච්ඡා එන්න බෑ. මො විතරයි ඉන්නේ ඒක හොන්තර ඩිටෙක්ට් කරන්න. ඒ කියන්නේ කිසිම හැම වෙලාවකම ඌ පලාතක් විනාශ කරගෙන ජයක් අරගෙන යු වෙන්නේ. ඒක අපිට ලාභයි. ඒ නිසා නිකන් හරියට තෑන් කරන්න වගේ ඒකෙදී අර මේ කතාවක් තියෙනවා මේ මේකට කිට්ටු වෙන එකක් සාමාවතී බිසවසයිත 500ක් ඒ මාල්ගෙට ගිනි සීල මරනවා. මරනකොට එයාගම ඒ උදින් රජුණන්ගේ මහේෂිකාවක් මේ මාඩත්තියක් මේ මහගන්ධය ඊට ඉස්සෙල්ලා සාමාජිකේ නරක පෙන්නනවා ක්‍රම වලින් වීණාවටමයි දාලා අධ්‍යයනය කරලා. අජෝ කර්මනේ ඉන්නවා. ඊට පස්සේ සාමාජිකේ මරුවට පස්සේ අජෝ පණිඩයක් කරනවා. මහගන්ධයට වැඩේ දුන්නා හරිම ස්තුතියි. මේ වැඩේ දීපු බාප්පත් එක්ක වරෙන් කොට ඇලි දෙන්න කියලා. ඉතින් මහගන්ධය කරන්නේ න්යාය ඔක්කොටම ගෙනලා අජිරු සම්මානය දෙන්න හදන යන් කියලා. කට්ටිය ඔක්කොම ආවට පස්සේ අල්ල ගන්නවා. මළුවේ වලලලා බෙල්ල දක්වා පිටුරු දාලා ගිනි තියලා හානවා උඩි. මාගන්දිය ගෙන්නනකොට ගෙන්නන්නේ මාගන්දිය හිතන්නේ මම මේ රජුරන්ට අත්‍යවශ්‍ය හැතිරියක් මරපු නිසා මට සම්මාන දෙන්න ඉන්න කියන්නේ කියලා. ඉතින් ඉන්නේ බොහොම උදාර ලීලාවේ. ඒතර කියනවා මේ වැඩේ දීපු මාමත් තන ගහනවා කියලා. ඒතකොට හොඳටම දන්නවා මේ තෑග්ගක් දෙන්න තමයි ඉන්නේ කියලා. ඉතින් මේ මචර ගෙදර ඉන්න ඒකට උදව් කරපු කට්ටියටත් කියනවා හරිනේ අපි එකතු කරපු වැඩේනේ රජුරු දෙන දේ කැලලක් හරි ගන්නවා යන් කියලා කට්ටියම ඇති කරගන්නේ මාගන්දියමයි අර ඒක එක අල්ලලා මළුවේ වලලලා කරවටක් පිටුරු දාලා ගිනි තියලා හානවා ඉතින් නීවරණ වලට ඒ ඕව ගැන අනුකම්පා කරන්න එපා නීවරණ පිළිබඳව අනුකම්පා කරන්න එපා තෙත්ත නැතුව ගහන්න ඕනේ කුඩු වෙලා යන්න. මොකද මෙතෙක් කල් මේගොල්ලෝ අපිට කෙරේ ඔය ටික. ඉතින් ඒකට ප්‍රශ්නයක් තියෙනවා මේ කරුණාවෙන් යුක්තව ඉචිකිච්ඡාවට හානි කරන්න පුළුවන්ද? කරුණාවෙන් යුක්තව කාමච්ඡන්දයට විරුද්ධ වෙන්න පුළුවන්ද? merciless. අය වුණාට පස්සේ සලකන්නේ නම් නිකන් කිස් කරන්න අල්ලනවා වගේ තමයි අල්ලන්නේ. දෙන්නේ પરම්පරා ගානන මතකෙදී ටච් කරනවා. ඉතින් ඒ ක්‍රමයට ඉස්ලාම දේ තමයි ඩිටෙක්ට් කරන එක. රෙකග්නයිස් කරන එක. ඒක තමයි බුදුරජාණන්සේ කියන්නේ සතිය අරසාව කියලා අපිට තියෙන සතිය ඉන්නකොට එයා වැරදි කෙනෙක් ඩිටෙක්ට් කරන්නේ. සතිය ඒකයි වැඩි මොකද ඒක සැරෙන් තීන්දුවක් ගන්න නැහැ. දහස්සර බල්ල බල්ල බල්ල කරන්නේ. ඒ නිසා වරදින්න බෑ සතියට. සතිය නැත්තම් අපි කඩකුලප්පුයි හදිස්සි වෙනවා. ඔය අපි ළඟ තියෙන ওই දෙබස් වර පළ තෝ වර කියලා කියන හැම එකකටම හේතුලා තියෙන සතිය නෑ. මේක නැවත සැරයක් ඩිටෙක්ට් කරගන්න වෙලාවක් නෑ. ඉතින් ඒ නිසා හම්බෙච්ච භාගතර තුලින් අපි රණ්ඩු කරනවා. තනි කර පාඩු. ඒමම තියතේ තොරතුරු නැවත රීෆයි කරන්න, රෙකග්නයිස් කරන්න. මේ භාවනාවේ රෙකග්නයිස් කරනකොට වැරද්ද වුණත් ලැබෙනකොට Taman ගත්ත විනිශ්චය හරියන්න සාක්කියක් වෙන නිසා Taman සතුටුසක් වෙනවා. ඒක හිතා ගන්න බෑ කාටවත් සදාචාරවාදියාට. නැවතත් උද්දච්ච කුච්චේ මේනකොට මගේ සාක්කියක් නෙමෙයි මං හිතපේක නෙවෙන්නේ නිසා උද්දච්ච කුච්චේ වෙන තරහක් නෙවෙයි දැන් බලන්න ඒකත් උත්තර චුම්බිත කාලා ඉන්න බැරි එකක්. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමීන් වහන්සේ අපරාධ කරන මේ ආනන්ද කෙලසේ ඉන්නදේවල් මාර්ග ගැන උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට කෙනෙක් හා කලක් ඇති වුණාට මම හරි කියන්නේ අදනම් මම හොඳට එයාට කතා කරනවා කියලා හිතනවා. ඒක අදනම් මම හොඳට එයාට ඇස්සෙනවා. නමුත් ඒ ක්ෂණයේදී මට මට දැනෙන වචනයකට කවුද? ඒක මම හිතනවා මම මේ හොඳට කතා කරන්න යන්නේ. ඒකට ඉඳලා හොඳට කතා කරන්න සාරා මොනවටද ඔක්තිකර ගන්නේ කියලා රසත් වෙනවා. වරදක් වුණොත් දැන්සේ දෙයට රියැක්ට් කරන්නේ මගේ ඒක දුරට දැන හොඳට මට දැනෙන්නේ මගේ මව පෙරදීම සහ භාවනා කරන ගමස්භාවයේ නිසා වුවක් මෙතන කරගන්න. මගේ මතේ මේ රාත්‍රියේ දේශනා කරන කෙලස් කරීම එහෙම. මෙහෙර වෙනස් කර. උභාන්තයේ කියන කෙලස් කරීම සතුන් භාවනාවක පදන විදිහට සිත පිළිච්ඡේදිත යදාගන්නවක් තමයි කවන්න. දේතුවයි. ඒ සාමාන්‍ය සාමාන්‍ය ජීවිතයකට අදාළ නම් සති මාත්‍රයේ සතිය වේකුලවලු නම් කරවලේ ප්‍රෝණයලා විදිහට ක්‍රියාත්මක වෙනවා. නැත්නම් සතිය වේගුණ වුණාට පසුද කෙලස් කැපීමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. ඒක සාමාන්‍ය කියන්නේ මේ පිටතනකට හිත කියලා ගන්න එක නෙවෙයි හැම ඉරියාපත සංදියකම මේ සති මාත්‍රාව විපුල සති බාටපත් වෙන්න අවස්ථාවක් තියෙනවා. එකම ඉරියාවේ සති ප්‍රාර්ථන එක ඒක නිකන් මේ චිම්පන්සියෙක් පිටනේක කාර්යයක් කළා වගේ. ඒක හානියක් කරන දෙයක් නෑ චිම්පන්සියාට කොයි පැත්තට කරකව ප්‍රශ්නයක් නෑ. නමුත් එහෙම නෙවෙයි මාර්ග නීතියක් කරනව පාරක ඩ්‍රයිවිං කරන්න චිම්පන්සියෙකුට බෑ. එයා හන්දියක දිගමත කරන්න ඕනේ පිටසෙන් ඩ්‍රයිවර් ශ්‍රමණක් ගන්න ඒ මාර්ග සංඥා තියෙනවා. ඒ කිය ඉරියාපත සංගිය තමයි සම්පජාඤ්ඤයට මුල පාදන තැන. එක ඉරියව්ව එක දිගට සත්‍ය පවත්තන එක අපි අයන්න විතරක් ඉගෙන ගන්නවා. ඉතින් ලියලා ලියලා ලියලා අයන්න අයන්න අයන්න කියලා ටයිප් කරලා ටයිප් කරලා ටයිප් කරලා ඉගෙන ගන්නවා. මට කිසිම අදහසක් ප්‍රකාශ කරන්න බෑ. ඊට පස්සේ ඒක ආයතනත් එක්ක සම්බන්ධ කරන ආයන ආයන කරන්න ඕනේ මේක වරණකට වෙලාවල් එනවනේ. හරි රිලේ රේස් එකේ බැට් එක මාරු කරන වෙලාව වගේ. එතන තමයි ඔය ශිල්පීය ඥානය වලට හුරුබෝටිකමට සම් මේ යොන්සමන්ස්කාරයට ඉදී. ඉතින් හොඳ සතියක් ඇතුව දැන් මම හැරෙනවා. ඒ කියන්නේ මම තිබුණා කියන වෙන දෙයකට මාරු වෙනවා. නැත්නම් අනිත්‍යතාවය පිළිගන්න ලෑස්ති වෙනවා. දුකකින් දුකකට යනවා. ඒ යන වෙලාවේදී මේ එන දුකට අමතරව හදාගත්ත දුකක් ඇක්සිඩන්ට් එකකින් කරගන්න එපා. ඒක නොකරන්න නම් මේ සතිය සුඛනම්ය වෙන්න ඕන. මේ සතිය කර්මන්නේ වෙන්න ඕන. මේ කතිය ඕන පැත්තට හරවන්න පුළුවන් ගතිය තියෙන්න ඕනේ. අනේ ඒක තමයි වේපුල සතිය කියන්නේ. ඒකට අභියෝග අවශ්‍යයි. ඒකට මේ ඒක දිග යන්නේක හැරෙන්න ඕනේ උඩට යන්න ඕනේ පල්ලෙහාට යන්න ඕනේ ඉතින් ඒකනේ ජීවත් වෙනවා කියන්නේ ඒක නිසා මේ අපි නිශ්චල තනක ඉඳලා ගතිය වඩලා ඒක මේ විවිධ දුෂ්කරතාවට මුහුණ දෙනකොට එතනදී අලුතෙන් පවහක් කරගන්න නැති වෙන්න මේ සිද්ධිය නම් බලක් ගන්න බෑ ඒක දයෝපගතව සිද්ධ වෙනවා කියුම නැත්නම් චේතනාවක සිද්ධ වෙනවා. අලුතෙන් කර්ම රැස් නොකර එනත පාරෙන් වාහනේ හරවනකොට ඇක්සිඩන්ට් එකක් නොවි හරවන්න ගන්න ප්‍රයත්නයක් තමයි ඔය සතිය අඛණ්ඩභාවය කියලා කියන්නේ. ඒක සතියේ විචිත්‍ර භාවයක්. අන්නේ විචිත්‍ර භාවයේ තේරුම් ගන්න බාධා අවශ්‍යයි. මේ තියෙන මාර්ගපතේ සරල රේඛාවත් එක්ක ගමන් කරන මාර්ගපතය මාරු වෙනවා. ඒකව කැඩෙන්න ඕනේ. අන්නේ ඒ නැමෙන නැම්මේ තමයි අඩුම හාන ප්‍රමාණය සිදු කරගන්න තමයි මේ වේපුල සත්‍ය අවශ්‍ය කරන්නේ. ඉතින් ඒ නිසා අපි වෙනද දුකයයි කියාගත්තදී දැන් පරිේශයෙන් අනුද්‍රව්‍යයක් විතරයි වෙන්නේ. අපිට කවුරු හරි අස්වාභාවික විදිහට බයි. එහෙනම් නොකරපු වැරද්දකට. ඉතින් දන්නා මෙයාට වතුර වයර් මාරු වෙලා ඉන්නේ කියලා. ඒ අහුණ අට කරගෙන අහගෙන ඉන්නවා හරියට වැරද්ද කරපු එකා වගේ හැබැයි යටින් ඉකොලොක් පොලොක් පොලොක් පොලොක් කාලා ඉනාවක් යනවා මුට වයර් මාරු වෙලා තියෙන්නේ මේක දැනගත්ත දවසේ මුට දැන් මොකද වෙන්නේ ඉතින් පුළුවන් තරම් උට වනින්න අරිනවා ඉන්නවා නිකන් මොන අට කරගෙන නිකන් මල ගෙදරකට ගෙමු මොන හදාගෙන අහගෙන ඉන්නවා ඇතුලෙන් ගොජ්ජ දානවා මුළු ලෝකෙ ඔච්චරයි හැම වෙලාවෙම මිස්ඇප්‍රොප්‍රියේෂන් එකක් ලෝකෙ තියෙන්නේ කවම කවදාකවත් ඇති ඇටි ලෝකෙ දකින්නේ නැහැ නිසා කවුරු ස්තුති කරත් ඒක බොරුයි කවුරු මොන බැනිල්ල බැන්නත් ඒක අතිශෝක්තියක් විතරයි හැබැයි යමක් තියෙනවා ඔක්කොම අතිශෝක්තිය ඒකට නඩු යන්නේ ඒක හරියට රැල්ල ගහන වෙලාවගේ කුඹ පහත්යයි උඩ බලයන් නැත්තම් රැල්ලට අහු වෙනවා. ඒකට යන්න යනවා. කුඹ පහත්ය. රැල්ල ගියාට පස්සේ ඉම්පැක්ට් එක නෑ. ඒක තියෙන ඉන්ෆ්ලික්ටිං නේචර් එක නෑ. ඒකවල තියෙනවා කවුරු මොන જાති සැලසුම් කරගෙන ආවත් ඒක ඔක්කොම නලිෆයි වෙලා යනවා නිකන් අර්ත් කරනවා වගේ. නලිෆයි වෙනවා මේකට අර ඉස්සලා කිව්වා වගේ යාට මයික්‍රී කරන්න යන්න බෑ. ඒක අන්ලිමිටඩ් ඉන්ජරස්. මේ මට ගහන්න එනකොට මෛත්‍රී ගන්නක තන්නේ කරලා ද්වේෂයක් ඇත්තේ තියෙන ඇතුලේ. ඒව කරන්න බෑ අපිට කරන්න පුළුවන් නියුට්‍රල් වෙන එක විතරයි. නියුට්‍රල් වෙලා සිද්ධිය අත්හරින්න එකකුත් බෑ. දෙකක් තුනක් ගියාට පස්සේ අර මනුස්සයයිල කෙනානේ සමා වෙන්න. මම ඔයාගේ අයියට බණින්නේ තහිතේ ඔය අයියා කියලා හිතලා බැන්නේ සමා වෙන්න. අයියට කියන්න එපා දැන් දැන් මම තරහා ගියා. අයියා තිරුද ඔයා තිරුද කියලා හරියට ඇවිල්ලා පස්සේ හගිස්සනවා. මෙහෙම මෙහෙම වුණේ මෙහෙම. ඒතර මට අදාළත් නැහැ ඒක. ඒ මාසේ ආයියාගේ පරණ ගන්න දෙනවා. මම බැනුම් ආන. මට බැනින් ඇන්නෙත් නෑ මොකද මම ඒ ප්‍රතික්‍රියා කරේ නෑ. එතකොට අර මම දන්නේ නැතුව ත්‍රිකෝණේ සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ දිනට ආය වෙන ගන්න ඕනේ නැහැ. මගේ අතින් මොකද්ද පව් සමාකිරීමකුත් වෙලා තියෙනවා. කරවමින් එකයි තියෙන්නේ. තන්නේ කරම මේ වරදවල වරදවල තේරු සම්පූර්ණ ලෝකේ වැරදිලා තියෙනවා. විශේෂයෙන්ම නෑ දැනෙන්නේ. නොදන්න කෙනෙක් එහෙම එකක් නෑ ඒ මනසට වරදින දෙයක් නෑ. අපි නැවත නැවත හම්බුනා නම් ෂුවර් වරදිනවා. මේක ඉතින් කර්මයටම තමයි නැවත නැවත හම්බ වෙන්නේ. ඒ නිසා කියන දෙන්නේ නැද්දකින් කියලා කියන්නේ. නදෝමකින් කියන්නේ වල දකින්නකොට see you ඒ see you back. නැද්දකින් ඵලයක්. අපි දෙන්න වෙන් වුණාට කර්මානුරූපව ගෙනත් දානවා. ඒක වෙනම කතාවක්. ඉතින් මතුරුවා කියලා එනවලු ගෙදරින් එනකොට වයිෆ්ට චරස් කාලා රද්දයක් આવුත් රැට කැමති යන්න එපා කියලා. එන්නම් කියලා නෙවෙයි යන්නේ. ඒ අපි යනකොට එන්නම් කියලා නෙන්නේ. ත්‍රිචිටි කියවල කවදාද ගෙදර යන්නේ. ඒ ඔක්කොම මොකද්ද අපි දන්නේ නැහැ මේ නැවත නැවත හැමෝම වදයක් වගේ. නැවත නැවම කර්මයක්. ඒ නිසා හැමදාම අලුත් තරකට යන්නේ නැත්තම් හැමදාම නොදන්න තැනකට යන්නේ නැත්තම් ඒ තමයි අවුරුදු 6ක් වෙනකන් අපේ ජීවිතේ. හරිම සුන්දරයි කිසිම නීතියක් ඊ එකක් අතර වළංගු නැහැ. කිසිම සදාචාරයක් නැහැ. හැමදාම අලුත් අපිට පේන එක අතරමං වුණා, මොහොත දිය වුණා, නැති වුණා, කාන්තාරක ගියා කියලා. අපිට කැමැති අර දන්න වදකාගාරේ. දන්න ඉරගෙදර ඒකට මගේ කාමරේට හොයාගෙන යන හැටි බලන්න හරියටම ඉරගෙදර තමන්ගේ කාමරේට ගිහිල්ලා කොච්චර සතුටු වෙනවද කියලා. ඒ තුන්දේ ජීලරෙයි මම අල්ලන්න ගිහිල්ලා අරක කරයි මේක කරයි ඒකට හරි සමුපැද්ද යනවා මුතුජානන්සේ මේ තනින් තනකට යන්නේ මොනම දරස්පක්වත් නැහැ ඒ නිසා මුතුජානන්සේ සේරිචාරිව ඇවිදිනවා ඉතින් අපි හරි බයයි අපි හදාගත්ත රාමුවෙන් එළියට ගිය ගමන් සාලවනවා දාඩිය දානවා වක්කාර එනවා මත් කරවනවා කිසිම නැසෙල්ලක් අරගතියක් ඒක නිසා කෙලස් කැපෙනවයි කියලා කියන්නේ අපි යන පාතය අපි දන්න ට්‍රැඩිෂන් එක රට් එක ස්ටීරියෝටයිප් එක මාරු වෙන තැන. එතන තමයි මිනිහා කවුද කියලා පේන්නේ. ආපහු ඒ පුරුදු ලැබුම් ගෙටම ගිහිල්ලා පුරුදු නිදි වලටම ලැබුදිය ගන්න එක නෙවෙයි. ඒකමත් ණයක්, ඒකමත් කෙලෙසයක්, ඒකමත් කැමිරිල්ලක්, ඒකමත් කරුමයක්. අලුත් තැනකට යනකොට කොහොමද ඇඩැප්ටේෂන් කොහොමද අපි ඒකට ෆිට වෙන්නේ කියනකොට පරණ රාමුව තරින්න කැමති. එන්න හැබැයි එනේන එක කෙලස් අඩු තැනක්. එනේන එක ප්‍රතිපදාව වෙන ඒකයි බුදුහාමුදුරු හදලා දීලා තියෙන්නේ. ඉතින් ඒකට අපි ආයේ හරීම ප්‍රතික්‍රියා කරනවා මොනම දෙයක් අතරින් වෙනකොට කැමති නැහැ. ඉතින් ඒක කෙලස් කැපෙනවා කියලා කියන්නේ કોઈ දෙයකට සූදානම් ශරීරයේ. be prepared. එහෙමනම් කෙලස් වලට අපි වෙන සැලසුම් කරන්න බෑ අපිට ප්ලෑන් ගන්න බෑ. අපි කොයි අතර කොයි වෙලාවෙ යනවද දන්නේ නැහැ. ඒක තමයි මේ යෝගාවචර ජීවිතේ භික්ෂු ජීවිතය. එහෙම නැත්නම් සම්ප්‍රක්‍මචාරිකම කියලා කියන්නේ කිසි කෙනෙකුට ප්‍රෙඩික් කරන්න බෑ. එනිසා ඊගාට මොකද කරන්නේ? එනිසා කාටවත් ප්ලෑන් ගන්න බෑ. නැත්නම් ඉස්කෝලේ ගිහිල්ලා අපිට උගන්වන්නේ මොනවද? එකම දේ හැමතෙම කරගන්න. රසායන මිනිහ මොකද කරන්නේ? පුදුමාකාර රට්ටකනේ අපි දාගන්න නෑ. ජී රට්ටක කියන්නේම මල වදයක් නෙමෙයි මල කර්මයක් නෙමෙයි. හරියට මේ දැසි රෝදයකට දාලා කරකවනවා. අලුත් වෙන්න අපි කැමති නැහැ. ඉතින් ඒ මොකද මේ අලුත් නවමු කෙලස් නැති ජීවිතයකට කැමති නැහැ අපි. ඉතින් ඒ නිසා මේ සංකල්ප වෙනස් වෙන්න ඕන. ටික ටික වෙනස් වෙන්න ඕන. ඒකට ඉතින් අපි ගීගිය තැහැරීම කියලා කියන උග දෙනෙක් හිතන්නේ මේ පැවිදි වෙන්න යනවා කියලා නෑ. ගීගිය කියන්නේම රට්ටේ. ඒක නියුරෝසස් කියලා කියනවා. අපි අඩු ගන්න කියලා ගත්තේ අපි අඬවක් කරනකොටම හඩු ගඳ ගහන. ඉඳපු ගේක අපි ගැටලා ඉඳපුවම හඩු ගඳ ගහන. හඩු ගඳට මේ කැමැත්ත. ඒ අඳුමම ඕනේ, ඒ කෑමම ඕනේ, ඒ රටාවම ඕනේ, සංස්කෘතියම ඕනේ. ඉතින් හඩු ගඳ ගැහිච්චාම පුදුමාකාර ෆැමිලියැලිටි එකක් එනවා. බුදුරණසේකට කෙලස් කියලා කියනවා. ඒක කරන්න බෑ. පරිණාමය කියන්නේ ඕකමයි, විපරිණාමය කියන්නේ ඕකමයි. බ්‍රහ්මචාරිකම කියන්නේ ඒකයි. ඒකට අවස්ථාව තියෙද්දි ඇයි අපි ඒක රට්ටකේ දුවන්නේ? අපි ගිවිස ගන්න ඕනේ. තව කෙනෙකුට කුරුසයක් හදන්න එපා. බත් කුරුසෙට යනවා දිනවා. ඒ මාතෘකාව නිදහසට දරු කරපුවා. ඒකවල Tamanta නිදහස ලැබෙනවා. එතකොට අපේ හිත මේ භාවනාවේදී මතුවෙන ඕනම දෙයක් ධර්මා මිසක් කවදාකවත් කුතුහලය දනවන්නේ නැහැ, සැක කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඊගා මොහොතට යන්න අඩු කැඩිලා. කතර දිනුනෙච්ච දවස් තියෙනවා කායිනේ වර කවුද උත්තර දෙන්නේ මේකට මම ළඟ තියෙනවා නම් ඒකට ප්‍රභවය පින හොඳම දේ තමයි සම්පූර්ණ ප්‍රමාණික රිස්ක් එකක් තියෙනවා ඒක ප්‍රත්‍යාරය ඒකට ලෑස්තිලා ඉදිරියට යනකොට කෙලෙස් වලට මේ ඉටි ටිකක් අරගෙන ගින්නට දැම්මා වගේ ඒවා මෙලෙක් කළා යන්න පටන් ගන්නවා. දත ස්වාමීන් වහන්සේ උභාවන්සේ අරමුණ ප්‍රතික්‍රියා නොකෙල්ලේ වදාළේ මේ කවුරුත් හදාගන්න කාර්මික විතරයි. ඒ කෙනාට කියන්න පුළුවන් නම් අරමුණට ප්‍රතික්‍රියා කරනවා කියන්නේ මොකද්ද කියලා එහෙමනම් උත්තරේ තියෙනවා ප්‍රතික්‍රියා නොකිරීම කියලා කියන්නේ නැස්චාර්ත දෙකක් ඒක හරි අමාරු උගන්නන්න ඒ නිසා අරමුණට ප්‍රතික්‍රියා කිරීම කියන එක Tamanට වැටෙන ප්‍රමාණය සභාගත කරන්න කැමති නම් මම කියන එක හරි හොඳ මාතෘකාවක් සාකච්ඡා කරන්න ඉතින් ප්‍රශ්න කරුවෙක්ම මම ප්‍රශ්න යොමු කරනවා ඉතින් ප්‍රශ්නකාරයා සීරියස් නැත්තම් ඔව් කහලල්ලා කියලා යනවනේ අපි ඊගා ප්‍රශ්න කරනවා. යනවා ඊගා ප්‍රශ්නට. අවශ්‍ය කරන්න පුළුවන්. මේ මයික් එකේ බුදුම ආනිසංසයක් තියෙනවානේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා මොකොත් නැහැ. මම සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මයික් එක දීව ගමන් මනස රයිස් මහත්මිය ගානස. ඕඩම කෙනෙක් චීකර් කරන්න ඕන නම් ටීවී කැමරා එකක් ගෙනියන්න. පර්ෆෙක්ට්. ඕනම කෙනෙක්. ආයෙත් පස්සේ මුතුරාජාන වහන්සේලාගේ ඒම අපේ රංගපෑමේ ප්‍රමාණය පේනවා.

ප්‍රතික්‍රියා වෙයි හොඳ නැති කියලා. ඒකේ හොඳ පැත්තකුත් තියෙන නිසා මේ අපි කියන්නේ විපරාම කරනවා ඒක ඒ වොන්කින් බලනවා. ඒක උත්තරීව ගත්තොත් ඒක ප්‍රතික්‍රියාවක් විදිහින් මම වැටුන්නේ කොහොමද ඒක තමයි මේ ප්‍රශ්නේ විස්තර කරන්න ඉස්සලා අපි වග කියමු. නිර්වචනය කරගන්න මොකද ප්‍රතික්‍රියාව කරන්නේ කියලා. ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් ප්‍රතික්‍රියාව නොකර සිටීමක් ගැන කතා කරන්න බෑ. දැන් මට මේ මනස ඇවිල්ලා කියනවා මේ මමවත් එක තරහයි. ඉතින් මම උඹට කියන්නේ ඉතින් නෑ මම මොකටද තරහ වෙන්නේ? අපිට ඒක තරහ වෙලා හිටියනම් මේ වයසේ වත්තංගවත් තියෙන්නේ. එතන උසාවියේ ධානවා බීම නතර කරලා. රෝහු කිව්වත් අහුවෙලා නැහැ කිව්වත් අහුවෙලා. නෑ කිව්වනම් කලින් බීලා දැන් බොන්නේ නෑ. ඔව් කිව්වනම් කලින්වත් බොනවා දැනුත් බොනවා. ඉතින් බොන්නේම නැති එකෙක් න ะ ප්‍රශ්නේ බාරගත්තකම ඉවරයි. උසයි නඩුකාරයන් ආන්න මෙයාට අයිතියක් තියෙනවද මගෙන් මේ ප්‍රශ්නේ අහන්න කියලා. ප්‍රශ්න බාරගත්තකම ඔයා. තමසේ දැන් බොඩේක නතර කරලා. ඔල්මා. ඉතින් නඩුකාරට කතා කරලා අහන්න ඕනේ මෙයාට මේ ප්‍රශ්නේ අහන්න අයිතියක් තියෙනවද? ඉතින් නඩුවට අර මොකක්ද මේකේ තියෙන අදාළකම? දැන් පෙන්වන්න හදන්නේ මේ මිනිස්සයා මේ චපල මිනිස්සේ පොණ මිනිහේ මගේ විත්තිකාරයට හානි කරලා තියෙනවා කියලා. ඉතින් මනසට දෙන උත්තර දෙපැත්තම අහුවෙච්ච ප්‍රශ්නේ ඒ නිසා මට ප්‍රතික්‍රියාව නැත කරගන්නේ කොහොමද කියලා කියනකොට මම කියන්නේ ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද? ඒකට මම අහුවෙලානේ. මේ ප්‍රශ්න කරුට ඒකවත් කියාගන්න බැන්න නම් එයා තාම ප්‍රශ්නෙට මෝරලා නැහැ. ඉතින් ඒ නිසා අපි දැන් ඉන්නේ ප්‍රතික්‍රියාව පිළිබඳව නිර්වචනය කරන්න හදන්නේ. ඉතින් ඒකට මම කියන ප්‍රශ්න කරට ඕවා නැ කෙනෙකුට කියන්න පුළුවන් නම් අපිට තේරෙන දාන ප්‍රතික්‍රියා කියන්නේ මොකයි කියලා. ඒ කියන්නේ රෝග නිర్ణය කරන්නේ તો බෙහෙත් දෙන එකේ භයානකම මම පෙන්නන්නේ. ඕන කෙනෙකුට කියද? ඉතින් කෝකටත් පින්ඩෝල් පිටක් ගත්ත ප්‍රශ්නයක් නෑ නේද? නෑ. පින්ඩෝල් පිට 32ක් එකවර ගත්තොත් මැරෙනවා. ඒකයි ඒක ඇය 8න් 8ට දෙන්නේ. ඒක වැරදි 32 ගත්තකම මේක මාරාන්තිකයි. ඉකට හිතන නෑනේ ප්‍රතික්‍රියා නොකිරීම වෙනම පැන්ඩෝල් જાතයක් ඇති කියන්නේ නෑ ප්‍රතික්‍රියා මොකක්ද කියලා Taman ඉදිරිපත් කරන්නේ නැත්නම් මේක දන්නේ නැත්නම් අපි කොහෙද යන්නේ මේ අහසට ඉනිමම් බඳින්න හදනවා මේ ආගමේ තියෙන අද එතන හැමදේම මේ මූලදාකොලෙන් දඟලනවා එතකොට අපි මූලට අහනකොට මොකද්ද ප්‍රතික්‍රියා කියලා ඒක දඬුවමක් විදියට බාර ගන්න මේ ප්‍රශ්න ඇහිීම කෙනෙහිලක් විදියට නෑ ඉතින් ප්‍රශ්නට උත්තර දෙන්න බෑ නේ ගේ හදන්නේ තෝ බෝධ ඉනිමම් බඳින්න ගේ දන්නේ ප්‍රතික්‍රියාව කියන එකවත් දන්නේ ඊට පස්සේ ආනක නැති කරන්නේ කොහොමද ඒ නිසා ඒකට සාධනීය උත්තර දෙන්න පුළුවන් යනවා නැත්නම් මේක ප්‍රධාන දේ මතක දෙන්න ප්‍රශ්නේ හෝ උත්තරේ නැතුණාට බාධාවක් නැහැ භාවනාවට ඒකත් මම කියන්නේ ඒ නිසා ප්‍රතික්‍රියාව කියන එක වරණගනවනම් අපිට පුළුවන් ඒකට උත්තරේ තියෙන ඇත්තට එහෙම නැත්නම් අපි මේක ඉතර ප්‍රශ්නේ ඉතර වටිනා ප්‍රශ්නයක් නෙවෙයි නේද නැතුණට යන්න පුළුවන් කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. ඒක ඒක නිර්වචනය Taman කියන එක අන්න ඒ වගේ දෙයක් කියනවනම් කිතයිද ප්‍රතික්‍රියා නොකර ඉන්නවා කියන්නේ මොකක්ද? ඒ උත්තරේ ප්‍රශ්නේ කියන උත්තරදී. ඉතින් මම ඕනේ මට වෙන දේ කන්නඩියක් පෙන්නන්නේ උඹ ඉස්සරහට ගියොත් රූපෙ පේන්නේ මම ඇහුවොත් එහෙම සංස කන්නඩියක් ඉස්සරහට කරනකොට මොකක් පෙනේද කියලා යකෝ පෙරේතෙක් පෙනේ කිව්වනම් ඌ කියනවා මට පෙරේතය කියලා බැන්නයි. නෑ දෙයයන්ාංශ කියන පේ අම්මෝ ස්වාමීන් වහන්සේ මම බොහොම ස්තුති කරනවා මම දේවත්වයට පත් කරනවා. ගියම පෙරේතය පෙරේතගේ දුරුපේ පේන්නේ. කන්නාඩියේ තියෙන්නේ මම කියන එක නෙවෙයි. ඒ වගේ සමහර වෙලාවට අපි දෙයනවා ප්‍රතික්‍රියාවක් කරනවා. ඒ වගේ අපි නෑ ඇත්තටම ප්‍රතික්‍රියා නොකර සිටීම අධිෂ්ඨාන මට්ටමේ වෙන්නේ නෑ. ප්‍රතික්‍රියාව කියලා තමයි සාජාසය කියන්නේ. ප්‍රතික්‍රියා කියන එක තමයි පුරුද්ද කියලා කියන්නේ. ප්‍රතික්‍රියා කියන තමයි සංස්කාර කියන්නේ. ප්‍රතික්‍රියා කියන එක තමයි අපි පෞරුෂත්වය කියන්නේ. ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් මනසේ සෙවලෙක්. ඒක කොන්දක් නැහැ. මෙයා කැපිපෙන්නේ යන්නේ නැහැ. අඟ උස්සන්න යන්නේ නැහැ. ඉතින් සං පරිශන මට්ටමින් කියන ඇත්තටම අදාළ ප්‍රශ්නයක් වුණත් ඇහුන්නේ නැතුව වගේ. ඉදුන් නැතුව වගේ ඉඳලා බලනවා. මේ රැළෙකට ගිහිල්ලා බලනවා මේ රැළෙයි මටත් හානියක් වෙන්නේ මොකෝ ඉතින් කරලක් ඉන්නේ රැළ ඕන ගණක් ඉන්නවනේ ඒ නිසා පරිේශන වට්ටමින් කරන්න පුළුවන් ප්‍රතික්‍රියාව කරන්න නම් අන්නාමාන දිට්ඨි තුනේ එකක් තියෙනවා මම දන්නවා මම ළඟ තියෙනවා මම දන්නවා එන ඕනම දෙයකට මම කෝල් ලැබපුවා වගේ අත ගන්නවා මට බැද්ද පරිේශන වට්ටමින් අදිෂ්ඨාන කරලා ඒ ප්‍රතික්‍රියා කරන සැහැරි ස්වභාවය ඇත්තා වූ මට අහුන් නැතුව වගේ දැනුත් නැතුව වගේ දැක්කේ නැතුව වගේ ඉන්නේ ඒක නෝන්ජල්කමක් තමයි. ඉතින් දකින්න නැතුව අහන්න නැතුව ඉන්නේ චිතලනේ නැතුව බෑ. පිච්චර ලස්සන දකරත් ඇද්දගත් කියන්න නොබලා ඉන්න බෑ අපිට. ඒක අදිෂ්ඨානයක් ඒක ඒක ශික්ෂාවක්. ඒක සීල ශික්ෂාවක්. ඒ වගේ සමානව හිත නම හිතුවට කෙලස් කැඩෙන්නේ නැහැ. කෙලස් හිතුවේ නැහැ. දැක්කොත් අපි ක්‍රියාවෙන් වචනෙන් කියොත් විතරනේ විචක්‍රමණය වෙන්නේ. ඒ නිසා අපි ළඟ හිතෙනවා නමුත් මේ ළඟ ඉන්න කටියට වාදාවක් නැහැ මොකද මම ඒක විචක්‍රමණය කරලා නැහැ. ඒ නිසා අපි බරපතල සමාජ මට්ටමින් අපි ආචාර ධර්ම රැකලා තියෙනවා. ඇතුළේ දාන්න. ඒක තමයි වීති පරිඋත්තාන කෙලස් කියලා කියන්නේ. යාරදක තියාගෙන මේක හදන්න බෑ කියන එක තේරෙනවා. සමාජය තවුල් කරගෙන මේක හදන්න බෑ. ඉස්සෙල්ලම සමාජය අවුල් නතර කරන්න. එතකොට Taman සීමා කරගන්න. ඒ කට්ටිය කාලයක් බලලා තමයි නැස කරන්නේ. ඒසත් මේ ප්‍රතික්‍රියාව කියන මොකද්ද කියලා දන්නවනම් ඒක තනි ඒකකයක් නෙවෙයි. ඒක සංකලනයක්. ඒ සංකලනේ බරපතල දේවල් කපලා කපලා කපලා කපලා තමයි තුනී කරලා පල්ලෙහාට ගෙනියන්නේ. ඉතින් අපි දන්නේ නැත්තේ දැන් අපේ ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. ඒ කියන්නේ මම කියන්නේ කවුද කියලා මම දන්නේ නැහැ. මගේ පෞරුෂත්වය මම දන්නේ නැහැ. මගේ රුචි අරුචිකම් දන්න. ඒක දැනගන්න එකක් කියනවා ඔබට ඕනේ නැහැ නේ ඔබ ඉන්න බා මගේ ජීවිතේ ඇඟිලි ගන්න කියලා. ඉතින් බෑනේ චෝර බුදුහාමරණ උදව් කරන්නේ. සුදා ශෝකමැත්තෙන් කවුරක්වත් නිහතමානී වෙන්නේ නැහැ. ශෝකමැත්තෙන් කවුරක්වත් යටහත් පාත් වෙන්නේ නැහැ. ඒක පෞරුෂත්වයට බඳිකමක්. ධර්මයේ නාමේ බුදුන්ගේ නාමේ සංඝයාගේ නාමේ සීලේ නාමේ රුචර්චකම් පැත්තක තියලා පරිේශන මට්ටමින් බලනවා බීරෙක් වගේ කණෙක් වගේ කොන්දපන්නචිකෙක් වගේ මෝඩෙක් වගේ මලමිණියක් වගේ ඉන්න බලන්න. ඒකට භාවනා මධ්‍යස්ථාන අවශ්‍ය කරනවා. ඒකට ඉස්සලාම ඕන කරන්නේ මම කොයි ආකාර ප්‍රතික්‍රියා කරන කෙනෙක්ද මොන නියුරෝසස් තියෙන කෙනෙක්ද මොන රුචර්ජකම් තියෙන කෙනෙක්ද වෙන්න නම් මට කවුරුරි ගහන්න ඕනේ. බාධාක් එන්න ඕනේ. ඒකේ ස්වභාවය සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රශ්න දුක් ඔය අහන්න ඉස්සලා මම මේ ප්‍රශ්න අහනකොට තරහක්වත් සාකච්ඡා පිළිවෙල ප්‍රශ්න නෙවෙයි. අහන්න ඉස්සෙල්ලා මේ අහන්න හදන දේට අදාළ භාවය බලන්න. දැන් මේ බෑන් තිබුණාට කොළ තිබුණාට ප්‍රශ්න සාකච්ඡා තිබුණාට ප්‍රශ්න අහන්න කියලා හරියන්නේ නැහැ. කොහොමද මට මේක අදාළ වෙන්නේ? මගේ පළවෙනිම ප්‍රයත්නය තමයි යයින් අහන කොහෙන්ද මේක ඔබට අදාළ වෙන්නේ කියලා. අදාළ නැහැ නේ නෑ ප්‍රශ්න ඉස්සෙල්ලා. වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ අනුසයට යනවා. ඒක කොහොමද ඒ අනුසයට යන්නේ ඉස්සලා වීතික්‍රමණය වෙනවා. ඊට පස්සේ පරිඋත්ථාන වෙනවා. අනුසය යනවා. ඉතින් අපි ඉස්සලා වීතික්‍රමණය නැත කිරීම ආචාර ධර්ම මට්ටමේ ප්‍රශ්න උත්තර දෙනවා. ඊට පරිඋත්ථාන මට්ටමට ගියාට පස්සේ පේනවා මේක මිනිස්සුන්ට කරගන්න බැරි වගේ වැඩක්. අපි දෙක කල හිතුවත් නැති වැඩ දැන් පරිඋත්ථාන කරතයි ඒත් යටින් අනුසයට ගිහිල්ලා. එතකොට යාට තේරෙනවා වීතික්‍රම පරිඋත්ථාන නැතුව අනුසය දකින්නෙත් නැහැ. ඒ නිසාම නිතරම වීතික්කම් පරිඋත්තාන හිර කරලා තියන්න ඕනේ අනුශය මොකද්ද කියලා බලන්න. එතකොට අපිට අවස්ථාවක් තියෙන අනුශය දකින්න බුදුරජාණන්සේකට අපිට පොඩි බෝනස් එකක් දෙනවා දකින්නකොටම අනුශයක්. ඉගෙන පරිඋත්තාන වීතික්කම අයින් කරනකොටම අනුශය දැකීමක් කරේ කාලකන්ණි ගමන් නෙවෙයි. ඒක සාපේකුත් නෙවෙයි. අනුශය දකින්න ඇත් දෙක ඉදිරිපිට කෙලස් වලට ඉන්න බෑගේ ඊශ්වරගේ හැවක්. කෙලෙසේදී බනෝට උඩු වෙනවා. හැබැයි ඒ ඇහැ පරිඋත්ථානයේ දීතිකම කෙලෙසලින් කැළවිලිස කැළඹිලා තිබුණොත් ඒ ඇහි අර අර මේ බීම් එක වගේ මේ දේශ බීම් එක වගේ තියෙන බලේ නැහැ. ඒක දේශ බීම් එක පිරිසුදු කරන පරිඋත්ථාන වලට කයින් කරුවට පස්සේ ධර්මනම් ફોකස් කරුවා නම් මෙතෙන්ද සුන්න දුලියද. ඒක බුදුරජාණන් අපිට දෙන බෝනස් එකක්. දැක්කොත් කෙලෙස් වලට බෑ. ඒක නිකන් මේ සූර්යාලෝකය තමයි ලෝකේ තියෙන ප්‍රධාන විශ්බිජනාශකය. හැම විෂ බීජයක්ම හැදෙන්නේ සූර්යාලෝකයේ අන්ධකාරය තැනක. ඒ නිසා මොනම විෂ බීජ නාශකයක්වත් ඕනේ අවුවට යන්න. ඒක ප්‍රකාශ ශක්තිය කියලා ඒක ඉදිරි පිට මොනම විෂ බීජකටවත් ඉන්න බෑ. ඒකට ඉන්න පුළුවන් සැප්‍රොබැටික් බැක්ටීරියා වලට විතරයි. පැතජෙනික ඔක්කොම මැරලා යනවා. ඉතින් ඒක එලි කරගන්න. ඕනේ ප්‍රශ්නයක් එලි කරන්න. එලි කරන්න කියන්නේ Tamanට වැඩි දන්න කෙනෙකුට එලි කරන ප්‍රශ්නයක් කෙලෙසේ සිටිනවා. අපි මේ තෙක්කල් කෙරුවේ කුහකව වච්චරියව මේ කෙලස් ටික හංගගෙන හිටපෙකනේ අපි මෙතෙක් කල්. විනෝදාංශයලා තමයි. පෞරුෂත්වයේ කියලා. තුචර්කම් කියලා. බුදුහාමුදුරේ ඉස්සරට හංගන්න බෑනේ. උන්වහන්සේට විනිවිද පේන දකින්න අපේ නිසා ඉස්සරහ ඉන්න බුදුහාමුදුර කියලා හිතා ගන්න. තමන් ඉදිරි පිටින් ඉන්න කරන්න හලකන්න බුදුහාමුදුරනේ යාට ආශයංශ ඥාන කියන මම වසංගන්න හැදුවොත් වෙන්නේ මොකද මේක තාම වැවෙනවා. මම මේ ආලෝකයට විරුද්ධ කරන්නේ. විරුද්ධ කරපුවා මොනම කෙලෙසකටත් ඉන්න බෑ. අනුසය බැලීම ඒක දිහා බැලීම විතරයි ඒක දිහා ඇති හැටි දකින්නකොට යාට ඉන්න බෑ ප්‍රකාශ ශක්තිය ඉදිරි පිට අනුසය කෙලෙස් වලට ඉන්න බෑ අපි මෙතෙක් කල් කිව්වේ හැම දක්ෂකම අනුසයට කූඩාරමක් හදලා තියලා අන්ධකාර තැනක් හදලා තියලා ඒකට පෝර දාපේක ඒකල කියනවා කවදාම ඒක නැති වෙයි කියලා. මොන නැති වෙනවා? ගන්න කෙරුවෙම මේක ආවරණය කරපේ. සූර්යාලෝකය විවෘත කරපු ගමන් විස බීජ නැති වෙනවා වගේ මේක පුදුමට ධර්මයට සංඝයාට සීලයෙන් පිට පාපොච්චාරණ කියලා ගත්තේ. ආයති සංවරය සඳහා කරන පාපොච්චාරණය දුමාකාර විස බීජ නාශකය. මේ පාපොච්චාර කරන මිනිහා විශ්වාස කරන්නේ. එයා ඩයිවර්ජ් කරන්න බෑ තුරතුරු. ඒක තමයි ඔය ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා දුන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. එහෙම නැත්නම් කවුන්සලින් දෙකෙන්ම කරන්නේ ඕකයි. වෙලා තියෙන ආගෙන ඉන්න එක ඊට ටික ඉස්සර. ඒක මතක් වුණේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අන්තිමට. කියන්නේ ඇයි මිනිහ සයිකියාට්‍රිස් වලට යන්නේ කියන ප්‍රශ්නේ ආවා හේතු පොයින්ට් අන්තිමට. ඒක කලාකාරයා පිස්සා, ගණන්කාරයා පිස්සා, හැම වෘත්තියම පිස්සා. එයා වර්ගීකරණය කරන කියලා බලනකොට කවුරු හරි ඇහුවොත් සයිකියාට්‍රි වලට කන්නේ කවුද? උත් පිස්සා. එතන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මැරෙන්න පස්සේ කාටුන් එකක් අන්දාලු. ලෙඩෙක් ඇවිල්ලා සෝපාවේ ඉන්නවා. මේ පැත්තේ ඉන්නවා කවුන්සලර්. එයාගේ ප්‍රොෆෙසර්ගේ ෆොටෝ එක දාලා තියෙනවා. පිටියේ ගහලා බුදියාගෙන ඉන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ලෙඩා. සයිකියාට්‍රිස්ට් උත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ප්‍රොෆෙසර්ගේ රූපෙත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඉන්නේ තමයි හොඳම පිස්සා. ඉතින් දැන් නම් ජීවනයේ උන්වහන්සේක ඔක්කොම දැකලා කිව්වා ආඥානතෝ පස්සතෝ මේ අපේ මුළු විපස්සනාම තියෙන අනිත්‍ය ඔක්කොම අයින් කරලා ඒකට කෙලින්ම වහනවා කෙලින්ම දකිනවා වසංගම් යන්නේ ඒක මගේ කියලා ගන්න නෑ මේ මනුස්ස මනසේ පැහැෙනකොට රා පැහැෙනකොට ෆර්මන්ට් වෙනකොට මධ්‍යසාරයක් හැදෙනවනේ ඒක මන්මත් කරන සුළුනේ ඒක තමයි අපේ හිතේ තියෙන මන්මත් කරන සුළු ගතිය අපි ඒක පාවිච්චි කරනවා අනුමත කරා මත් කරන්න බෑ තමන්වත් නොවේ ඒක ඒ විදිහට දකිනකොට අපි ආධ්‍යාත්මික මිනිස් බවටපත් වෙනවා. ආගමකට මිනිස් බවටපත් වෙනවා. ඉස්සරහින් එකන බුදුන් වගේ සලකනවා. සලකලා කියනවා මම ඒවට කියන්නේ හෙලිකිරීමේ අදහසින් මම හිතනවා කාටවත් කියන්න නැති කියලා. මම මොනවක්වත් එපා. අන්තිම තමන්ගේම සත්‍ය සාහක සාචරය බවටපත් වෙනවා. සත්‍යක කතා කරලා කියනකොට ඉවර වෙනවා. මේක හැදිලා තියෙන්නේ තට්ටු ගොඩකින්නේ දුණු කෙලියක පොතු ගහනවා වගේ පොතු ගැලවි ගැලවි යනවා. ගැලවෙන්න ගැලවෙන්න සිව් වෙනවා ගැලවෙන්න ගැලවෙන්න පුංචි. එක පොත්තෙන් ගැලවෙනවා නම් ඒක එච්චර බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. මේක තට්ටු ස්කේලින් ස්කේලින් වෙවි ගැලවි ගැලවි ගැලවි ගැලවෙන පේන්නේ නම් ඉදි පිටි තියනවා කියලා. නමුත් එයා බලන හැම වෙලාවෙම මැදි මැදි පීරි යවි යවි යන ගතියක් තියෙනවා. විතික්‍රම කෙලෙස සහ පරිඋත්ථාන කෙලෙස අයින් කරන එක විතරයි කරන්න ඕනේ. මතු කරන්න කියලා දෙයක් නැහැ. වහලා තියෙනව අයින් කරන්න. එතකොට ඉතුරු වෙන්නේ මානසිකව. අද ප්‍රශ්නයක් ගමු අපි. තාචින විනාඩි සල්පයක්. දවසාලේ නම්සේ සතියෙන් මෙහි කෙරෙන එහි අකුසල සිත අකුසල සිතක් වන්නේදෝ මානසික විශේෂ පදයක් ගැනීමට ඒතුමත් ඒ සතිය කරනවා කියලා දුක් කරනවා. කරදී නම් ඒ විලාසිතර දැවසරක් හේතු කරගෙන කාර්යය කරනවා. ඒ දෙපැත්තකට කියලා දෙන්න පුළුවන් ඒක සාමාන්‍ය ගහක් නම් ඒක දිහා නැවත නැවත දැක්කයි කියලා ආඩම්බර වෙන්න දෙයක් නැහැ. ඒකට තමන්ට අවස්ථාවක් තියෙනවා ඕනනම් ආයේ වම දකුණට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගහ දිහා බලන්නේ මන් බඳින ස්වරූපෙන් නෙවෙයි. මේ ගහත් හතරමා ධාතු, පයේ තියෙන්නේ හතරමා ධාතු. මේකෙන් අරකට ගියයි කියලා වෙනසක් නැහැ. අරක මේකට ගියයි කියලා වෙනසක් නැහැ. කොහොම කෙරුවක්වත් හතරමා ධාතු තමයි. මේක රූපාකාරයෙන් පෙනී සිටිනවා මේක ස්පර්ශාකාරයෙන් පෙනී සිටිනවා. ඒකම ධාතුයි. ඉතින් එතකොට එතකොට ප්‍රෙෆරන්ස් නැහැ. ඒ නිසා මේ තුආමතර ඇවිල්ලා ඇහුවා මේ පොදුමාට යන්නේ නැදා ඉන්නවද? තිසරජවා. ඉන්නෝ ගොක් ඉන්නෝ මහරජ ස්වාමීන් වහන්සේ. ඒ නැදා ඉන්නට වෙනත් ඇත්තට අම්මෝ විශාල ජනතාවක් ඉන්නවා. ඒ සීලියත්වත් නැදා ඉන්නතුව තව කවුද ඉන්නේ? මම ඔලගේ නැන්නේ මේ අඹගස මේ මොකද්ද අඹගහ මේ අඹගස වෙනත් අඹගස් තිබේද මගේ රාජකාරිය ගොඩක් තියෙනවා. ඒ අඹගත්තර වෙනත් ගස් තියෙනවා. අපෝ ලෝකෙ ගොඩක් ගස් තියෙනවා. මේ සියලු අඹගසොත් අනෙක් සියලු ගසොත්තර වෙන මොනවද ලෝකෙ තියෙන්නේ? මේ ගහ. ඒක අයින් කරපුවම ආයෙ ගෙදෙට්ට එනවා. ඒ නිසා කොයි දේ බැලුවත් හතර මහා භූතය. මේ කකුල බාන හතර කකුලේ හතර මහා භූතය එපා වෙන තැන එක ගෙදර ගෑනින්න. අර ගහේ තියෙන හතර මහා භූතය හොඳ වෙලා තියෙන්නේ හොරෙන් බලපෙහින්දා. සයිඩ් එකෙන් බලපෙහින්දා. ඉතන තියෙන්නේ මගේ කෑදරකම සහ කුපාඩිකම ඇර හතරමා දානුගේ කුපාඩිකමක් නැහැ. ඉතින් ධාතුමංසිකාරයෙන් කියනවා වෙනවා. මොටු ගෑණි වැළුවත් එකයි, කැයි ගෑණි වැළුවත් එකයි දෙකම ගෑණි. ඕකේ ආයෙත් බලන්න දෙන්නේ. ඔන්නේ දීගේ කන්න ඕන නම් ගෙදර ගෑනිත් කීටපන්. අහරසා ගන්න. ඉතින් මේ වගේ කීවේ නැතුව ලොකමේස් නැතුව කිසි රසක් නැහැ. මොනවා හරි කුණු හරි දෙයක් කියපු ගමන් මොකද හොඳට තේරෙනවා. ඒක නියම මේක කට කහනකොට මටත් බයයි. සම්මා සමාධිය මිත්‍යා සමාධිය අතර විස්තනවා. සම්පූර්ණයි මාසිකාවේ එකම අරමුණ අරමුණ සිතිවිලි කියන්නේ. ඒ ශරීර සමාධියක උනාට පැයකින් විතර දෙකේ ශ්‍රේෂ්ඨව නිවැරදි මුත උන්වහන්සේ අනුමත කළ කමනක් වදන්නේ. උන්වහන්සේ එදාගන්න උන්වහන්සේ බල නිය කරනකොට කෝටයන්ගේ සමානාර්ථය විචාර සමාධිය වල ඒකස අරමුණේ දෙක පමණක් නේද? මේ මොදල් ප්‍රකට නොවනද අගකේගේ සමාධියේ සිටිනවා දෝවේ. ගන්නා කරුණු විවැත්තයි පැහැදිලි කර ගැනීම වලට උන්වහන්සේ නම් තියලා තියෙන තොරතුරු හරියි. ඒකට මම එකක් තව එකතු කරන්න සමාධිය උදව් වෙයි කියලා හිතලා තණ්හාමාන දිටි නිශ්චිත සමාධිය මිච්ඡා සමාධි තණ්හාමාන දිටුලින් තොර සමාධිය සම්මා සමාධි නමුත් සම්මා සමාධිය කියන ධම්මා තණ්හාමාන දිටුලින් දිටි සමාධියක් මේ ලෝකේ නැහැ නමුත් අර මිච්ඡා සමාධිය කියන තණ්හාමාන දිටි සම්භාරිත සමාධිය අඩු කරගෙන අඩු කරගෙන යනවා ඒ නිසා මේ කළු සුදු වෙනසක් හොයන්න ගියාට එහෙම එකක් ලෝකේ නැහැ. 100ද 100ක් සම්මාන දිට්ඨි පරිච්ඡ සමාධියක් කියලා ඉක්කුත් නැහැ. 100ද 100ක් සම්මා සම්මාන දිට්ඨි නැති කියලා ඉක්කුත් නැව කේවල තත්ත්ව. අපි හැම කෙනාගාම තියෙන යම් සමාධියක්. අපිට දැනගන්න සඳහන් කරලා තියෙනවා සමාධි ප්‍රමුඛා. අපි කරන ඕනම වැඩක සමාධිය කියනවා. මේ ළඟදී බණකදී ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අපේ හිත කොච්චර වික්ෂිප්ත වුණත් ඒ හිතේ කොනක ඒකාග්‍රතාවය තියෙනවා. අපිට පේන්නේ නැහැ. මොකද අපේ හිත කලබිච්ච ගැන චෝදනා කර කර ඉන්නේ. මොකද ඒකාග්‍රතාවය හිතේ තියෙනවා. මොකද ඒකාග්‍රතාවය කොහෙද දෙලා? නමුත් අපිට තේරෙන්නේ අපි ශාප කරනවා නේ මගේ හිත ඇවිසිලා නේ මගේ හිත ඇවිසිලා කියලා. ප්‍රඥාවන්තය බලන්නේ උඩට හරි මේක ඇවිසිලා මෙයා ජය අරගෙන තියෙන කයද ඒකාග්‍රතාවය මොන දෙන්නේ ඉන්නවා. එයා ළඟට යනකොට එතන ඒකාග්‍රතාවය තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම කෙනෙකුට වඩන්න සමාධියක් මේ ලෝකේ නැහැ. අපිට තියෙන්නේ අර දෙක රණ්ඩු කරන එක කාටද කඩුව දෙන්නේ කාටද කොබුව දෙන්නේ කියන එක විතරයි. නිසා මේ සමාධිය කියන එක භාවනායි වඩන එකක් නෙවෙයි. භාවනා නිස්සාරයක නිස්සාරණයකට වෙන් කරනවා. මේක මේ පැත්තට දාන මේක මේ පැත්තට දාන. දැම්ම ගමන් අරකේ නයිසර්ගික කතිය පේන්න පටන් ගන්නවා. ඉතින් මේ කෙලෙස් ගොඩාක් සහිතව තියෙන එක තණ්හාමාන දිටසයිතික ඊට අඩු දෙයකට යනකොට මේක මිච්ඡා මේක සම්මා වෙනවා. ටික වෙලා බලන්න මේ සම්මාගේ පිළිත් ඔන්න තව තියෙනවා. තණ්හාමාන ඉස්සරට වැඩි අඩු වුණා තියෙනවා. ඉතින් ඒකට ප්‍රතිවක්ෂතාවයකට කම වෙනවා. ඊට වැඩි අඩු තණ්හාමාන දිට. ඒකට ඒක සම්මා දිටික නෑ. ඇත්තටම මේක සම්මා දිට නෙවෙයි. ඒක සංසන්දනාත්මකව යන්නේ. එන්නේ එන්නේ එන්නේ රිෆයින් වෙනවා. ඒ නිසා මේ කේවල தত্ত্ব වලට දාලා අපි මේ ගණන් ගියාට කේවල தত্ত্ব මේ ලෝකේ නෑ. කවදාවත් නෑ. තියෙන්නේ සංසන්දනාත්මකව ටික ටික ටික ටික ගෙවි ගෙවි කැපි කැපි යන එකක්. ඒ නිසා දැන් මම අද සම්මාදිට්ඨිය කියනකොට දිනුනාට පස්සේ හෙට කියන එකට මිච්ඡාදිට්ඨිය කියනවා. නැත්තම් දිනුනෙන්න බෑ. අදාළිවට සම්මාදිට්ඨිය කියලා හෙට බලනකොට පේන එක අනුපාඩු. ඊට හොඳ එකක් පේනවා. එතකොට ඒකට යන්න මේක සම්මාදිට්ඨිය කියලා අයින් කළා ඒකට. ඒක ටික වෙලාවක් අසුනොත් ඒකේ අඩුපාඩුකම් පේනවා. එතකොට ඒක අයින් කළා ඊට වඩා හොඳ එකට යනවා. ඉතින් හැමදාම මම සම්මාදිට දිප්ප මිච්ඡාදිට කියන එක එදිනෙදා වාතාවරණයට අනුව අර්ථකථන දෙනවා මිසක් අපි ඔක්කොටම හරියන සම්මාදිට්ඨියක් නැහැ. එක එකනා ජීවනලා තියෙන මට්ටම් එක එකනා ඉන්න අවස්ථාවල හැටියට වෙනස් වෙනවා. මේක මේ මේ මේ අධ්‍යාපන ක්‍රමයෙන් අපිව වනසලා තියෙන්නේ මේ එක එකනට නම් වනම් දීලා ඒක කියපු ගමන් අපිට චිත්‍ර රූපයක් එනවා. ඉතින් මේ චිත්‍ර රූපයත් එක්ක කවදාකවත් අත්දැකීම ගැලපෙන්නේ නැහැ. අත්දැකීම නිතර වෙනස් වෙනවා. චිත්‍ර රූපේ රාහිතිකයක්. ඉතින් මේ යක්ෂයා හතරක් කුණ්‍යක් අරගෙන රවු කිලකට ගහලා ගහනවා ගහනවා ගහනවා මරණකම් ගහනවා. මේ දන්නේ නැහැ මේ හතරක් සිලකට ගහන්නේ රවු කුණ්‍ය පිටෙන්නේ නැහැ. මේ දෙක අතර මේ වලිගය හපා ගන්න නැති, තටමන් නැති විදිහට තමයි යෝගාවචරය කියන්නේ. දන්න මූල ධර්මනේ කවදාකවත් අත්දැකීම ෆිට වෙන්නේ නැහැ. ෆිට වෙනවා මූල ධර්ම පොත් ලියලා තියෙන පොත් නිවන් දකින්න බෑ. ලයිබ්‍රරියන්ස් නිවන් දකින්න බෑ. හ්ම් උත්සාහපකාර නිවන් දකින්න බෑ. ඉතින් මේක මේ ධර්මත් අපි හෙටත් ධර්ම සාකච්ඡා කරමු හෙටත් තමයි යන්නේ. හැන්දාවට ඉන්නකො හැන්දාවට ඔච්චරම. හැබැයි මා අරින්නේ නැහැ. අරින්නේ නැහැ. ඒ මොකද එතකොට ඒ කරනකොට මගේ සම්මා දිට්ඨිය හැදෙනවා. ටික ටික ටික ටික රිෆයින් වෙන්න පටන් ගන්නවා. මේ මට බයින්න සංවිධායකෝ මේ විශ්සර වගේ බණින්නේ නැහැ කියලා. කියන ඕනනම් බැන්නේ නැහැ කියේ. මම ඒ පරණ ගොණයි කරත්තේ ගෙදර දාලා ආවේ ඉතින්. මම තව එක ප්‍රශ්නයක් විතර ගතයි. ඊයේ ධර්මදේශනාවේදී අකුසල නැතිවීම අකුසල මුදලි අකුසල නැතිවීම ක්‍රීඩාව උදාහරණයක් ප්‍රධාන සංඥාවේදී දේශනා කරලා තිබෙනවා අකුසලයේ එන කලින් ඒ නැති වෙන පැත්තේම කලින් කියනවා. අකුසල එන කලින් නැත්නම් කියන්නේ අකුසල මොහොතේ අකුසල නැත්නම් කියන එකද එක කරකාරක සංකම්පන ඒ ඒ අකුසල જાති ඔය වීතික්‍රම භූමි, පරිඋත් ทาน භූමි, අනුසේ භූමි කියලා තුනක් තියෙනවා. ඒ තුනෙන් වීතික්‍රම භූමිය තත්ත්වයටපත් උනාට පස්සේ නිදහසට කරන වෙල මොනක්වත් වැඩක් නැහැ. ඒකවල සතා මැරිලා ඉවරයි. හොරකම වෙලා ඉවරයි. ඒකේ බරපතල දේවල් වෙනකොට ඒක නොවන ෂේම භූමියකට ගිහිල්ලා නොවන පරිසරයකට ගිහිල්ලා අරස වෙලා තමයි ඒක කරන්නේ. මොකද ඒක උනාට පස්සේ නිකන් සාමාන්‍ය කෙන බොන මිනිහෙකුට බිව්වට පස්සේ උපදෙස් දීලා වැඩ නැහැ. මෙතෙන් දෙනවනම් බොන්න ඉස්සලා දෙන්න බෑ. ඊට පස්සේ කියනවා ආපිව කාලේ ඉන්න ලගේ වට කිසි දෙයක් ගණන් ගන්නෑ. <laughs> එයා හෙන්නෙත් නැහැ. ඒකේ වීතික්කම වෙන මට්ටමේ මේ කෙලින්ම රාග ද්වේෂ මොහ සම්බන්ධ දේවල් වලට උනාට පස්සේ අයියෝ සොරි කියලා වැඩක් නැහැ ඒක වැඩේ ඉවරයි වෙලා. මොකද අනුසය වගේ දේවල් විනාශ මට්ටම්. ඒ නිසා ඒ කෙලෙස් වල හැටි හැටියට බුදුසසුන ප්‍රතිපදාවක් වෙන්න දීලා තියෙනවා. ඒක නිසා අපිට මැදින් පටන් ගන්න කොහොමදක්වත් කරන්න බෑ. මොකද සුද්ධ කරගන්න නැතුව මැද හරිය කොච්චර දැක්කවත් වැඩක් නැහැ. ඒ වගේම මුල මැදාක පිළිවෙලට යන කිහිල්ල වල මැද නතර වෙලා වැඩකුත් නැහැ. ඒක ඒ අහුණාට පස්සේ කුඩු ගැහුවා වගේ ඒක දිගේම ඇදගෙන යන ගතියක් තියෙනවා. එන්නේ එන්නේ යනවා. ඒ නිසා ඒක බුදුහාමුදුරු දේශනා කර දෙන විදිහට සීල ශික්ෂාවට පස්සේ සමාධි ශික්ෂා, සමාධි ශික්ෂාවට පස්සේ ප්‍රඥා ශික්ෂා, ඊට ප්‍රඥා ශික්ෂා ආයෙත් සීල ශික්ෂාව වර්ණනනවා. ඉතින් කරකෝ කරකෝ කර කර පයන. ඒ කෙලෙස් වල භූත වල හැටි හැටියට තමයි ඒවට දීලා තියෙන රෙසිපි එක වෙනස් වෙනවා. හොඳයි අපි විනාඩි 5ක් විතර වැඩිපුර අරගෙන කියනවා. ප්‍රශ්න කීයක් තියෙනවද කියලා. ඔව් ඒක අපිට හැන්දෑ පටන් ගන්න වැඩ තියෙනවා. ඒයි සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.